අද ඊගාවට තියෙන ගාතාව ඉදිරිපත් කරගත්ත දවසේ මාතෘකාව වශයෙන්. මේ පොදුවේ මේ සූත්‍රේ පුරාවට ධ්ව ධ්ව පදයක් විදිහට නැවත නැවතත් මතුවෙන පදයක් විදිහට පේන්න තියෙන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා. ගාතාවද තුනක් කියලා හතරවෙනි එක කරන්නේ ඒක. මේක කයේ සූත්‍රේ බොහෝ කොට දකින්න හම්බෙන පෙරගැස්ම එහෙමයි. ඒකෝචරේ කියන පදේ තමයි විස්තර කරන්නේ එකලාව හැසිරෙන එක. නැත්නම් විවේකචාරී ජීවිතය නැත්නම් උදේකලාව. නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ කග්ග විචාන කප්පෝ. කග්ග විචාන කප්ප කියලා කියන්නේ කඟ වේනගේ තනි අඟ වගේ. ලෝකේ තියෙන ඉන්න සත්තුන්ගෙන් කඟ වේනට විතරයි මැද බලවත් තනි අඟක් තියෙන්නේ අනිත් සියලුම සත්තුන්ට අංශයිත සත්තුන්ට අන් දෙකක් තියෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කග්ගවිසාන කග්ගවේනාගේ අංග ඉදිරිපත් කරගන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව වශීභාවයක් තියෙනවා නම්, පාලන ශක්තියක් තියෙනවා නම්, අධිකාරී ශක්තියක් තියෙනවා නම්, න්‍යායපත්‍ය හදන්න පුළුවන් නම්, ඒක නා අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ. ලෝකීය තියෙන බලවත්ම අංග කඟ කඟ වේනගේ අඟ වගේ ඒ තමන්ගේ ජීවිතය සකස් කරගන්න එහෙම විශේෂ ප්‍රයත්න නොකළොත් අනිවාර්යයෙන්ම ගණයා කෙරෙහි බැඳිලා කුලයා කෙරෙහි බැඳිලා ගත කරන්න වෙනවා එතකොට තනි අඟ වගේ වෙන්නේ නැහැ දුර්වල වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේ තමන් වහන්සේ බොහෝ ජනතාවට ප්‍රිය කරන එවනත මහා ධමයේ අවස්ථාවල වලට ප්‍රස්තුත වෙච්ච උත්මයන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ දන්නවා කොහොමද බොහෝ පිරිසකගේ ජනප්‍රියතාවය ලබා ගන්න කියලා ඒ වාය විතරක් නෙවෙයි ඒ ලබා ගැනීමට අවශ්‍ය අත්‍යන්තයෙන් අවශ්‍ය වෙන මේ කලා බව ඒ උදකලා ජීවිතේ මේ තනිව හැසිරෙන ගතිය අවශ්‍යයි ඉතින් ඒක තාම පූර්ණ ජනප්‍රියතාවය ලබා ගත්තේ නැති කෙනෙකුට අධිකාරී ශක්තියක් ඇතුව කියන්න බෑ. මේ එකලා බව හරහයි මේ ජනප්‍රියතාවය ලැබෙන්නේ කියලා. ජනප්‍රියයි කියලා පැමිණිච්ච ඕනම කෙනෙක් දන්නවා තමන් එකලා බවට කැමති වෙන්න කැමති වෙන්න ඒකචාරී ජීවිතයට කැමති වෙන්න කැමති වෙන්න උදේකලාට කැමති වෙන්න කැමති වෙන්න අර මහා සමය අවස්ථාවල් වලට ප්‍රස්තුත වෙන්නත් පුළුවන් ඒ වයින් හිත කිසිම අවුලකටපත් කරගන්න නැතුව තමන්ගේ උරු පුරුදු එකලා බවට යන්න පුළුවන් මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ දන්න මහෞත්තමයන් වහන්සේනමක් විදිහටයි සර්වචනාංශේ තමන් වහන්සේගේ උපදේශ පිළිපදින්න කැමැති ගෝල බාලයින්ට උපාසක උපාසිකාවන්ට භික්ෂු භික්ෂුණීන්ට ඒකෝචරයේ කියලා විධානයක් කරනවා අණකිරීමක් කරනවා තනිව හැසිරෙන්න පුරුදු වෙන්නේ කියලා විවේක වෙන්න පුරුදු වෙන්නේ කියලා. ඉතින් මේ ગાථා එක එකක ඒකට පසුබිම එහෙම නොවි පාඩලවෙන අවස්ථාවල් ලෝකයේ නිදර්ශන ගිනහැරපාමි මේ தත්ත නිසා වෙන ආදීනව කටුක ඵල සාමාන්‍ය බුද්ධි කියලා කවුරුත් ගන්නවා. ඒව එක එකක් මතු කරලා පෙන්නනවා. ඒකෝචර එකක් විශාන කප්පෝ මේ ස්වභාවික වූත් තමන්ට ප්‍රාග් මූලික අවස්ථාව වූත් මේ තනිව හැසිරීම බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා අගය කරනවා කියලා. ඉතින් මේ ඉදිරිපත් කරපු ගාථාවේ තියෙන්නේ කිද්දාරති හෝති සහාය මජ්ජේ. පිටසක් මැදට ගිය ගමන් නටන්න හිතෙනවා කියන. ක්‍රීඩා කරන්න හිතෙනවා කියන එක. නැත්නම් කෙලිලොල් වෙන්න පටන් ගන්නවා. පුත්තේසුච විපුලං හෝති ප්‍රේමං. ඒ පිටසක් එක්ක ඉන්න ගියාම ওই තමන්ගේ දුවා දරුවන් කෙරේ පුදුමාකාර ප්‍රේමයක් හට ගන්නවා. මේ දෙක වැඩි වෙන්න වැඩි වෙන්න ක්‍රීඩා රතිය එනත්තම් මේ සමාජශීලී වෙන්න තියෙන ආශාව කණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳෙන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න දරුවන් කෙරේ ඇති ආශා වැඩි වෙන්න වැඩි වෙන්න පියවිප්පයෝගයේ දුක්ඛය ඊටමත් බලවත් වෙනවා. ඒක නිසා පිය පියවිප්පයෝග දුක්ඛ ප්‍රියංගේ වෙන්වීමේ දුකේ අකමැත්ත ඒකෙන් පිටු දැකීම සඳහායි ਸਰවචනංශේ නිදර්ශනගෙන ඉන්නේ කිටාරති හෝති සහාය මැජ්ජේ සෙනක මැද ඉන්න ගියාම කාට වුණත් ක්‍රීඩාවට රතියට ඇලෙන ගතියක් තියෙනවා රැල්ලට වැටුනොත් රැල්ලට අහු වෙනවා ඒකයි අද තියෙන වෙලද දැන්නේ වල තියෙන එන්න අපිත් එක්ක රැල්ලට අපේ රැල්ලට එන්න අපේ රැල්ලට අහු වෙන්න කියලා ඉතින් මුද්‍රණස් කියනවා මේ අද ඇඩ්වර්ටයිස් කරන එකමයි බුදුහමතුත් ඇඩ්වර්ටයිස් කරන්නේ කිද්දාරති හෝති සහාය මැජ්ජේ සෙනක මැදට ගිය ගමන් කෙලිලොල් වෙන ගතියක් තියෙනවා එහෙම නැත්නම් කෙලිලොල් වෙනවයි කියන එක සාසනය පෙන්වන්නේ ලාමක වෙනවා ඒක නැත්තම් බොළඳ වෙනවා කියන්නේ. ඒ බොළඳ භාවය ඕනම බොළඳ කෙනෙකුට තනි වුණාට පස්සේ ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක ඒ කාය විවේකයේ කියලා අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ කණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව ඉඳ ගියාම අර සහාය මැද ඉන්නකොට වගේ ක්‍රීඩා රතියක් නැති වෙන නිසා බොහෝ කෙනා කලකිරීම සහිත ස්වරූපයකටපත් වෙනවා තනි වුණා කොටු වුණා මානසික අසහනටපත් වුණා ડિප්‍රෙෂන් කියනවා නානා ප්‍රකාර ලෙඩ රෝග තියෙනවා. ඉතින් ඒ බව ඒක එන්නේ අතර පිය විපයෝග දුකින් ඒ නිසා දුක්ඛ සත්‍ය විස්තර කොට සර්වචනanse <clears throat> ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණපි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා මේ බරපතල කාරණාවකටත් මේ ප්‍රිය විප්පයෝගය සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රිය විප්පයෝගයේ કૃතිම බවක් බුදුහාමුදුරු දකින්න. ස්වභාවයක් නෙවෙයි. ස්වභාවයෙන් විපයෝගේ එන්නේ නැහැ. මොකද ස්වභාවයෙන් අපි තන්ව ඉපදිලා තනියම මැරෙන නිසා. අතරමඟදී අපි ගත කරන ජීවන රටාව හැටියට තමයි මේ ප්‍රියයන්ගේ සහායකයන්ගේ සහාය නැතුව ජීවත් වෙන්න බැරි තරම් කොන්දපන් නැති කොඳුයට පෙළ නැති රතෙක් වඩටපත් වෙනවා. නැත්නම් අපි කොඳුයට පෙළක් සහිතව උපදින්නේ. තනියමයි උපදින්නේ තනියම මැරෙන්නේ. අන්න ඒ බව මතක නැති වෙලා මේ අතරමැදදී අර උපදින අවස්ථාව සාමරණ අවස්ථාව අමතක කරලා මැද විතරයි අල්ලන්නේ. හරියට බැලුවොත් ආස්වාස් ප්‍රසවාසයේ අපිට අහුවෙන්නේ මැද විතරයි. ඕනම කෙනෙක් හුස්ම ගන්නකොට ඒකේ හොඳට ගොරෝසු වෙච්චි මැද හරිය විතරයි පේන්නේ. ඉතින් ඒත් ඇති ආනපානය ඇල්ලුවා කියන්නේ ආස්වාසිය මැද දැක්කත් ඇති. ප්‍රසවාසයේ මැද දැක්කත් ඇති. අඩිය తీරන පොළොට හොඳට බර වෙන වෙලාව දැක්කත් ඇති. දකුණ තියෙනකොට වම තියෙනකොට නමුත් සර්වචාසිකනේ හොඳට බලන්න විස්තර දහිතව බලන්න කොහොමද ආස්වාසේ කොටනගෙන හැටි ප්‍රසආස කරන කියලා බලන්න මුල තියා. ආස්වාසේ හට ගන්න හැටි බලන්න මොකවත් නැත්නම්කින් පටන් ගන්න. ප්‍රසවාසේ හට ගන්න හැටි බලන්න මොකවත් නැත්නම්කින් පටන් ගන්න. පය තියලා බර වෙච්ච තැන ඉඳලා පිටිපසට විශ්වාස වැඩ කරන යන්න සහැල්ලු පයක් තමයි පොළවේ ගැටීමත් එක්ක බර ගන්න. ඒ වගේ තමයි ජීවිතේ අපි ආපස්සට යන්නම් ඉසලා ආස්වාස් ප්‍රසවාසය වගේ අල්ලගෙන ඒක දිගේ පිටිපස්සෙන් පිටිපස්සට යනවා ගත්තොත් අපි අඳුරු කාමරයකදී අඬාගෙන ඉපදිච්ච එකෙක්. දැන් තමයි අපි මේ ලස්සනට කොණ්ඩේ පීරාගෙන තෙල් ගාලා ඉස පීරා කොණ්ඩේ බඳපු මං කියාගෙන ඉන්නේ අපි ඉපදෙනකොට මොකක්වත් නැති වෙන්නේ ඉපදෙන්නේ. ඒක අපිට කොහොමඩක්වත් පැතක නැහැ. ඔය ක්‍රීඩා දශකේ පැනපුවා. ක්‍රීඩා දශකේ වෙනකන් අපිට ඔය මන්ද දශකේ ක්‍රීඩා දශකේදී ඔව්වා ටිකක් කිට්ටු වෙනවා. මොකද අපි කාගෙමුත් වගේ යැපෙන්න වෙනවා. තනියම ඉන්න බැරි තත්ත්වයට එනවා. ඊට පස්සේ වර්ණ දශකයට බල දශකයට එනකොට අපිට මතක නැහැ අපි මේ ලෝකෙ ඉපදිච්ච જાතියක් කියලා අපිට වෙන්නේ gediy pitima ආවා. මෙහෙම තමයි අපි ඉපදුනේ කියලා කරද අපි ඉස්සුනාට පස්සේ අම්මා අප්පවත් මතක නැති ඊට පස්සේ භයානකම දේ තමයි ඒක ස්වභාවික පරිණාමයේ ගතියක්. ඒ වෙලාවට සම වයස් පිරිසත් එක්ක හැසිරෙන්න. විශේෂයෙන්ම වර්ණ දශකයේ ක්‍රීඩා දශකයේ දෙකේදී සම වයස් පිරිසත් එක්ක හැසිරුනේ නැත්නම් මානසික අසහනකට ලක් වෙනවා. දෙමාපියන් එක විතරක් හිටියොත් ඒ දරුවා කොටු වෙනවා. ඒකයි ඔය සුද්ධෝදන රජුරෝ ධ්‍යාන දුන්නේ නැත්තේ සිද්ධාර්ථ කුමාරයා තමන් දන්න ප්‍රදේශය ඇතුළත හිර කරලා තිබේ. ඉතින් දැනට බටහිර රටවල් වල ඒ ආගම ධර්මයක් ගැන හිතලා නෙවෙයි රටේ තරම්ම නරක නිසා කුකුළු හදන්නා වගේ ගෙවල් ඇතුළේ තියන් තමයි දරුවෝ හදන්නේ. ඒසයි දරුවන්ට සම වයසයි අසු කරන්න නැහැ. ඇසුරු කරපු ගමන් අතිශය විදියට ක්‍රීඩා රතියට බැඳෙනවා. ඉතින් මේ දෙක සමබර කරලා තමයි මානසිකත්වයක් හදන්නේ මම දැන් මිනිස්සෙක්ගේ ඔය බල දශකයේට ඥාන දශකයටපත් වෙනකොට. ඉතින් ඊට පස්සේ අර සෙනක මැද ඉඳලා ක්‍රීඩා කිරීමේ ක්‍රීඩාවට තියෙන රතිය ස්පෝර්ට්ස්මන්ෂිප් එක අල්ලල යනවා සදාචාරයත් ඉක්මවලා ඉන්ද්‍රිය සංවරයත් ඉක්මවලා සීලයත් ඉක්මවලා මානසික අසහන දක්වම ගෙනියනවා. ඒ මට්ටමට ගියාට පස්සේ බ්‍රේක් නැහැ. ආයෙ බ්‍රේක් නැහැ. ඉතින් ඒක නිසා මේ දෙක අතර සමබර කිරීම අපි මේ කතා කරන සමාජ ධර්මයක් කියන. සර්වචනාංශයේ දෙකම පෙන්නනවා. සමාජ ධර්මෙත් මේ න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ පුද්ගල වර්ධනෙත් මේ න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ ආශ්වාස වර්ධනෙත් ওই න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රශ්වාස වර්ධනෙත් ওই න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ආශ්වාසය කියලා කියන්නේ මෝරච්ච නාස්පුඩු පුරවාගෙන පහළට ඉහළට යන හුස්ම. ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ. නමුත් මේකේ මුල බැලුවොත් එහෙම නාස්පුඩු පුරවාගෙන යන ගතියක්වත් ඒ ගුරුසු ගති මුකුත් නැහැ. ඒ මූල පටන් ගන්නකොට ඉතාම නිස්සද්දව හොඳ සැලකිල්ලෙන් බැලුවොත් විතරක් පෙනෙන සාමාන්‍ය නොපෙනෙන තරම්. ඒ වගේ තමයි මේ ක්‍රීඩා රතිය සහාය අවශ්‍ය වෙන්නේ ජීවිතේ මැද වයසේදී. ඒක පටන් අරගන්නේ ওই වර්ණ දශකයේ ඉවරනාට පස්සේ වර්ණ දශකයේත් එක්ක ක්‍රීඩා දශකයේ ඉවරනාට පස්සේ ක්‍රීඩා දශකයේදී තියෙන නමුත් එච්චරම ඒක මේ හුවා දක්වන්න අර පහන් යන්නේ නැහැ. ඊට පස්සේ මුළු ජීවිතේම ඒ ක්‍රීඩා රතිය චීත සහායමද ගත කරන ජීවිත තමයි බටහිර පන්නේ කියන්නේ. නමුත් ආශා කරේ තිබුණේ ඉසෙවි ඉහණයකට පැහිච්ච මිනිස්සුන්ගේ නායකත්වයේ තියෙන සමාජයක්. බුදුචාන්නාසේ ඉපදුනේ ඔය ඉහණයකට පැහිච්ච මිනිස්සුන්ගේ නායකත්වයේ තියෙන සමාජයකට. ඒකල බැලුවා ඒ තුනේම සම්‍යක් දර්ශනයක් පෙන්නලා ආශාසී මැද බලලා මුල මුල බලලා අග බලන්න බලනකොට මුලයි යගයි පෙනුන්නේ නැති වුණාට මුලයි යගයි හංගලා මේ සෙල්ලම ගෙනිච්චට මුලදී අගදී මේක තනි වෙන ගතියක් හුදකලා වෙන ගතියක් විස්රාම වෙන ගතියක් විවේක වෙන ගතියක් තියෙනවා මේකට හිත කැමති නෑ හිත කැමති මේ සිද්ධි බහුල තැනට එහෙම නැත්නම් මේ ක්‍රීඩා රතියට ඉතින් මේ කිඩ්ඩා කියන වචනය ශීලමත කියන පදයට සම්බන්ධ කරනවා <clears throat> අටුවාචාර්ය වහන්සේ වෙහෙස. ක්‍රීඩා රතිය කියලා කියන්නේ ඇඟ වෙහෙසන එක. කායික වශයෙන් වාචසික වශයෙන් හිත උඩ දාන එක, කය උඩ දාන එක, වචනේ උඩ දාන එක ඒ ඒ කිලමනේ කිලමතේ තමයි ක්‍රමතේ කියලා මේකට කියනවා ක්ලාන්ත වෙනවා කියලා. ඒක තමයි කිද්දා කියන මහ ප්‍රාණ කයන්ට දාලා කියන්නේ. ඒ නිසා මේ අතිශය ශක්ති දැවීමක් මේ ක්‍රීඩාවලදී සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අසහනය බවට පත් වෙන්නේ. යම් කිසි කෙනෙක් මේ ශාස්ත්‍රීය සංස්කෘතිය මේ ශක්තිය ආරක්ෂා කරන වැඩපිළිවෙලට යනවා නම් හුදකලා වෙලා ඒ කෙනාට ඔය කීඩා රතියක් එන්නේ නැහැ සහායකුත් නැහැ එතකොට පියවිප්ප යෝගයක් එන්නේ නැහැ කියන තැනටයි බුදුරජාන් වහන්සේ මේ ඉරැඳගෙන යන්නේ යම් කිසි කෙනෙක් අර විදිහට ක්‍රියාකාරී ක්‍රීඩාකාරී කෙලිලොල් ජීවිතයක් ගත කරොත් ඒ කෙනාට ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී තුදකලාව බය වෙනවා තනිවීමක් බවට පේන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් කොටු වුණා තනි වුණා කියලා තනි මානසික ආසාරයක් පාඩපත් වෙනවා. සීදීනසා ගන්න මට්ටමට යනවා. නමුත් යම් කෙනෙක් මේ හුදෙකලාව කියන වචනේ දන්නවනම් යා සීදීනසා ගන්න නෙවෙයි යා යන්නේ සංසාරේ ආත්මය නැති කරන තැනට ආධ්‍යාත්මික පැත්තට මේක හරව ගන්නවා. ඉතින් ওই දෙක ලෝකයේත් එක සංසන්දනයේ තමයි ਸਰවචන්සේ පෙන්වන්නේ කිඩ්ඩාරති හෝති සහය මැජේ පුත්තේසුච විපුලං හෝති පේමං ඒ දරු දුවා දරුවන්ට තියෙන ප්‍රේමය ක්‍රීඩා රති වල තියෙන ගණ්‍යා කෙරේ කුලයා කෙරේ ඇති බැඳීම තමයි විපය විපයෝගයට හේතු වෙන්නේ. ඉතින් පිය විපයෝගයට බුදුහාමුදුරුවෝ කැමතිත් නෑ අපි කැමතිත් නෑ. ඒක සඳහා බුදුජානසීකට පිය විපයෝගයේ තියෙන තුච්ඡ ගතිය පෙන්නලා ඒකට හේතුව පෙන්නනවා. ඒක මේ සහාය මැද හිටපෙකනට තමයි පිය විපයෝගයක් තියෙන්නේ. දුවා දරුවන්ට තියෙන ප්‍රේමය ඇති කෙනාට තමයි පියවි ප්‍රයෝගයක් තියෙනවා. ඉතින් ඒ ඇත්තෝ ඒ දුවදරුවන්ට ඇති ප්‍රේමේ නිසාත් ක්‍රීඩා වලට ඇති ආශාව නිසාත් ඊටාත්ම කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා. දැඩි අසහනයකින් මේ ඇතිවෙන්න විනෝද විනෝදකාමී වෙන්න සල්ලියක් හම්බ කරන්න ඕනේ. දරුවන් වෙනුවෙන් ඒ දේවල් හම්බ කරන්න ඕනේ කියලා. Tamange බඩ විතරක ගන්න එකට වගේ දසදහස් ගුණයක් හම්බ කරනවා. හම්බ කරලි වල ඒ අත්තන් කෙරේ විශාල බලාපොරොත්තු තියෙනවා. නමුත් මරණ චිත්තක්ෂණය එනකොට මේක සම්පූර්ණ අනිත් පැත්ත යනවා. ඒක අප්‍රිය දායාද වලටපත් වෙනවා. කිසිම Taman කැමති කෙනෙකුට මේක දී ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අන්තිමට ඒ ගහකින් ඇද වැටිච්ච කෙනෙක් වගේ විශාල වීදුරු මාලිගාවක් හදලා කඩාන වැටෙන දකින්න කෙනෙක් වගේ මරණ මොහොතේදී තද විපී විපයෝගයක් වෙනවා. එතකොට මොන අම්මගේ බඩක් අල්ලගන්නද කියන්න බෑ. කිසිම මරණ චිත්තක්ෂණේ තීබුද්ධියක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආශාසයේ මැද විතරක් බලන මිනිස්සෙකුට ආශාසයේ අග බලන්ඩ අග බලලා විස්තර කරන කොහොමවත් හැකියාවක් නැහැ. ඒක නිසා මැද බලනකොට බොහොම ක්‍රියාශීලී ගතියක් තියෙනවා. බොහොම ක්‍රීඩාශීලී ගතිය, ශක්ති දාන ගතියක් තියෙනවා. ඒකෙන් තමයි මේ පටන් ගන්නකොට අල්ලන්නේ සතිය. ඊට පස්සේ ගෙනියලා අන්තිමට බුදුරජාණන්සේ පෙන්වන්නේ කොහොමද? ඊට පස්සේ මුල බලපං ඊට පස්සේ අග බලපං හුස්ම රැල්ල ගෙවෙන තැන බලපං මේ ගෙවෙන තැන තමයි නිරෝධ වෙනවා කියලා කියන උතන තමයි නිවන තියෙන්නේ ස්වභාවයෙන් ඒකට යන්නේ නිසාර ක්‍රීඩා රතී තියෙන මැද ගුරුසු තනින් අල්ලගත්තට දෝෂයක් නැහැ එහෙම නැත්නම් කියනවා අපි මේ වෙනකන් ජීවිතය ගත කරනකොට තිබුණු මේ ක්‍රීඩා රතිය සහාය මැද හිටපු ගතිය ඒක අපිට නුසුදුසුකමක් නෙවෙයි ඒක අපි දැනවත් කරලා තියෙන දේ. ඒක රාජපරාධයකුත් නෙවෙයි. දඬුවම් කළ යුතුකුත් නෙවෙයි. නමුත් මේකෙන් අල්ලගෙන ඔබ මතක තියාගනින් ඔය සෙල්ලක්කාර ජීවිතය අවසානයේ ඉතුරු වෙන්නේ ප්‍රිය විප්‍රයෝගයකින්. ඒ නිසා හැම වෙන ප්‍රිය විප්‍රයෝගයක් වෙන හැම තැනකදීම ඒකේ තියෙන හේතුඵල ධර්මයේ තීරුම් ගන්නවනම් මරණ මොහොත වෙනකම් මෙන්න ඕනේ නෑ. තද බල ප්‍රිය විප්‍රයෝගයක් දුකට ඇති වෙන්න. දැම්ම ඉඳලාම පිය විප්ප යෝගං විචිකුච්චිමානෝ ඉතාම ජුගුප්සාජනක විදියට පිළිකුල් කටයුත්තක් විදියට සලකනවා මේ ප්‍රියංගෙක වෙනුවෙන් වීම. නමුත් ප්‍රියං හම්බ කරනකොට අපි හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා. ඒ නිසා ප්‍රියං හම්බ වෙනකොට මතක තියාගන්න ඕනේ හම්බුනේ රාහු ජාතම් බන්ධනං ජාතම්. ඉපදිච්ච රාහු රාහුල කියලා නම තියාගත්තට රාහු බන්ධනයක් ගැලවීමකින් තදබල දුකක් එනවා. ඉතින් ඒ නිසා රාහුල කුමර ඉපදිච්ච දවසම එලිපත්ත වාගලා පිටිපස්සට ගියර් එක දාගත්තා. ලොකු වුණාට පස්සේ ওই ගියර් එක දාන්න බෑ. නිකමට හරි ඒ වෙලාවේදී රාහුල කුමාරට කිස් එකක් දෙන්න ගියා නම් බැරි වෙලාවත් යසෝදරාව නැගිට්ටන බුදුහාම සිද්ධාර්ථ වණ්ඩ බුදු වෙන්න හම් වෙන්න රාහුල කුමාරට මල්ලි කෙනෙක් හම් වෙන්න ඉඩ තිබුණා. නංගි කෙනෙක් හම් වෙන්න ඉඩ තිබුණා. එහෙනම් සිද්ධාර්ථ සත්‍ය නිකම්ම නිකම් වැල්ලයට වෙන්න තිබුණා. අර jiguchchamaana ගතිය නිසා පස්ස පියවර පස්ස තිබ්බේක අද කතෝලික සභාවට හිතා ගන්න බෑ දුස් කියනවා මේ බබාට ප්‍රේම කරන්න නැති තාත්තා කෙනෙක් සිද්ධාර්ථ කියලා කියන්නේ අපේ නත්තල් පප්පණන් එහෙම නැහැ තෑගි මලු කෙනල බබාලට තෑගි දෙනවා ඉතින් හොඳ නත්තල් පප්පද සිද්ධාර්ථ කුමාරද කියලා අහන මොන්ටිසෝරි පන්ති ඉතින් කොයි බබත් කැමති නත්තල් පප්පට ඉතින් නත්තල් පප්පලා ඉන්නේ ඉස්කෝලේට යන ළමයින්ට 100න්ගෙම පිට තමයි උන්ගේ අම්මලට අප්පලට දෙයියන්ගේ පිට තමයි. අන්තිමට මේ જાති විකුණලා තමයි මේ අනිකුත් ආගම් වල මේ ජනප්‍රියතාවය ලබන්නේ. ඉතින් පුත්‍ර ජානහසී මේ උගන්වන දේ එච්චරම ජනප්‍රිය වෙන්නේ නැහැ මං හිතන්නේ පුත්‍රනාතික දාන්න. එහෙන් පුත්‍ර ජානහසීගේ ජනප්‍රිය වෙන්න ආසාවක් නැහැ. නමුත් කිව යුත්තනම් ඒකාන්තෙම කියන. ඒක නිසා ඒ මහා දන සිටුවරයාගේ කතාවේ කියලා තිනවා ඒ සිටුවරයා ඉතාමත්ම අසුරු සිතාන කෙනෙක්. ඉතින් එයාට ආනන්ද සිටුවරේ. එයාට මූලධන කියලා පුතෙක් හම්බුණා. ඉතින් එයා එකම පුතාට එකතු කිරීමයි වැඩි කිරීමයි දෙක විතරක් උගන්වුවා. බෙදීමයි අඩු කිරීමයි කියන්නේ නැහැ. ඒ කියන්නේ හම්බ කරන්න කියනවා දාන දෙන්න කියන්නේ නැහැ. ඉතින් මෙහෙම කර කර කර ඉඳලා පුතාට බුදලෙ දෙන්න පුතාට මේ සිටු තනතුර දෙන්න විශාල සැලසුමක් හදාගෙන ඥාතිින්වත් ඒක කියන රජුරවන්ටත් ඒක කියන ඉඳද්දි රජුරෝ මේ සිටුවරයා හදිසියෙන් මරණයටපත් වුණා හැබැග්ගකින් පුතාට බුදුලේ පෙන්වන්න බැරුව ගියා. පස්සේ ගිහිල්ලා ඉපතුනේ මේක තියෙන කෑදරකමට එතනම පිට නගරේ වසල අම්මා කෙනෙක්ගේ බඩේ. ඉපදිච්ච දවසේ ඉඳලා මේ අම්මට දරු ගැබ පටන් ගත්ත දවසේ ඉඳලා විශාල රෝග පීඩා රාශියක් එන්න පටන් ගත්තා. හිඟමන් නොලැබී යන්න පටන් ගත්තා. වසල පරපුරට 500ක් සෙනඟ හිටියා. ගමටම ආහාර නැතුව ගියා. පස්සේ නායකයා කල්පනා කරලා බැලුවා කාලකන්ණියෙක් ඇවිල්ලා තිනවා. ධනුවරේට කියලා. කණ්ඩායම දෙකට බෙදුවා. දෙකට බෙදුවාම වසලම්මා මේ දරුකබ තියෙන වසලම්මගේ කණ්ඩායමට තාමත් හිගතාම අඩුපාඩු හිඟාම ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ අනු බැනු. ඊට පස්සේ අර කැඩලා ගිය කණ්ඩායමට හරි ගියා. පුරුදු විදිහට හිඟමන් ලැබුණා. ඊට පස්සේ මේ කණ්ඩායම තව දෙකට බෙදුණා. බෙදිලා බෙදිලා බෙදිලා ගිහලා අන්තිමට අර අම්මා කොටු වුණා. එතකොට හොඳටම බඩදරු අවස්ථාවේ දරුවා හම්බ වෙනකොට සනුවරෙන් අයින් කළා. ඇත්තට මේ වෙනකොට අම්මට උගාවක් කිරිපවුරුන්ගේ සහාය අවශ්‍ය වෙලා නමුත් වදලා බලනකොට ඒ දරුවගේ කන තියෙන තැන කන පිටලා නැහැ නහය තියෙන තැන නහය පිටලා නැහැ මූණ යකහ යක්ෂ දර්පටි කිපතු වෙන්නේ. ඉතින් අම්මා කොහොම හරි කරලා දරුවට කන්න දෙන්න හිඟමනේ යනවා මේ දරුවා දකින්නකොට අම්මට හිඟමනක්වත් දෙන්නේ නැහැ. මුලිච්ච වෙන්න එන්න එපයි කියලා මිනිස්සු බැලලා එනවා ගන්න. ඉතින් කොහොමද කකුලේ කෝවක් කක් ගහයි ගන්නන්න ඇවිදින්න තරමට දරුවා හදාගත්තා. අඩියදලා ඇවිද ගන්න අමාරු දරුවා බොහොම දුර්වලයි. අම්මා කිව්වලු පුතාට කතා කරලා පුතේ උඹයි මයි දෙන්නේ නැකට හිඟමනේ කියලා ඇති ලාභයක් නැහැ. උඹ කිය තිඟපන් කරලා ගන්නේ මාත් කිව්වා නෙමෙයි පොල් කට්ටක් අරන් ගිලා අනේ මැනිකේ අනේ නෙලෙමේ අනේ අප්පුවාමි කියලා ඉල්ලපන් කියක්. අර දෙන දෙයක් ආවා. මාත් යන්නේ ඒකමයි කියලා දරුවා තනිහිඟමන් පාට පුරුදු කරලා තියෙනවා. ඉතින් මේ අක්ෂයට මොනම සාත්‍රයක්වත් මොකුත් නැහැ. පහේ ඇවිදගෙන යන්නත් බෑ. දකින්න දකින්නට මිනිස්සු බයිනෝ. මහා කාලකන්ණි මූණක් තියෙන දවසක් අර පරණ සිටු මාලිගාවේ වීදියට වැටලා තියෙනවා හිඟමන් හොයාගෙන. මේවා මේට වඩා පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඇති. බුදුරජාණන් වහන්සේ ආ පැත්තෙන් වටිනවා පින්න වාතේ හොයා දෙන්නම හිඟනවා. මේ දරුවත් හිඟනවා බුදුහාමුදුරුත් හිඟනවා. දෙන්න එකතු වුණේ වර්ණසිට මාලිගාවේ වාහල්කඩ ගාව. එතකොට ඒ සිටු මාලිගාවේ මේ සිටුවරගේ පුතා මූල ධන සිටු වෙලා සිටුතනතුරු ලැබිලා වාහකට පරීක්ෂා කරන වෙලාව මේ පැත්තේ හිඟන්නෙක් වෙනවා පේනවා අර පැත්තේ බුදුහාමුදුරු පින්න පාත වටනවා පේනවා මේ සිටුවර කවදාවත් දාන දෙන්නෙත් නැහැ කාවල් කාර්යය කරපු දේ මේක දැක්කොත් අපේ සිටුතුමා අපිට පණී කියලා අර හිඟට දරුවට දෙකක් ගහලා එතන තියෙන කානුවට දඬු කරනවා. තාරේ අර යකන්න ඉල්ලගෙන ආපු අර දරුවට කල්ලල්ලා බොල්ලල්ලා වැටිලා කාණු වැටෙනකොට බුදුරජාණන්සේ කවදාකවත් නැතුව හැරිලා ආනන්ද සෝහන්සේගේ දිහා බලනවා. ආනන්ද හැමතෝ දන්නා බුදුරජාණන්සේම පින්නපාත යනකොට විලෝකනයක් කෙරුවෝ විලෝපනයක් කෙරුවොත් මොකක් හරි තියෙනවා. ජහට කියලා අන අවසරයි ස්වාමීන් වහන්සේ. අපින් කෙරෙන්න යවක් තියනවාද කියලා. ඒකට බුදුරජාණන්සේ පෙන්නනාට දරුවා කාණුවට වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්ද සාංශේ දුවගෙන යනවා ඉතින් යනවා එතන පින්නපාත වෙදන්ට ආපු මිනිස්සු ළමයා කොට අර ගන්නවා එතකොට දැන් මේ සිද්ධ වෙන්නේ ඒ දරුවගේ ඉස්සරහත් මේ චීතු මාලිගාව ඉස්සරහ. එතකොට මූලධන සිටුවරයත් එනවා කාවල් බලන්න. කාවල් කාර්යයත් එතන. බුදුරජාණන් වහන්සේත් එතෙන් වයින. පැටලි වෙලා කියනවා කාවල් කාර්යයට මූලධන සිටුවර කොට කතා කරන්න කියලා. ඒ සිටුවර කවදාත් බුදුන් දැකලත් නැහැ, දාන දීලත් නැහැ. එයා හිතනවා මෙයා කවුද මට විධානය කරන්න මගේ මාලිගාව ඉස්සරහ. මාව ඉස්සරහට ගෙන්නන්න කියලා කොහොම හරි සෙනගත් එකතු වෙනවා. දැන් අධිකරණයක්. දැන් තේ ආනෝ මේ දරුවා අඳුරනවාද කියලා. මේ මනුස්සයා කියනවා මම කරපු දෙයක්වත් නෙමෙයි මේ කාවල්කාරය ගහලා දෙන්නේ මේ කොහොද යන්නේ නටුකට මාප්පටලන්න හදන්නේ කියලා බොහොම අකමැතියි. විතර පුතේනාසේ අද අහනවා මම මේක අඳුල දුන්නොත් බාර ගන්නද කියලා. නෑ මට කිසිම ඕනකමක් නෑ මේ කොහෙද යන්නේ හිඟර දරුවෙකුට අසාධාරණයක් වෙලා මගේ පොරකාරය අතින් උකට ඉලස පුතේනාද කියනවා ඔබ දන්නවද උඹට සිටතරසර හම්බුණාට ඔබට අයිති භූදලේ කොහෙද තියෙන්නේ කියලා. ඒකට ධාඩි දානවා මූල ධන සිටුවරට. මොකද තාත්තා කන්නකොට බුදුලේ පෙන්නලා නෙවෙයි මැරුනේ. සිටු රජුරෝ රජුන්තර දුන්නේ බුදුලේ දන්නවයි කියලා හිතාන. දැන් කොහොමද බුදුහාමුදුරු මේක දන්නේ කියලා මිනිහ කුලප් වෙනවා. ඊට පස්සේ කියනවා මම ඔබට උඹට හිමි ඒ බුදුලේ පෙන්නලා දුන්නොත් මං කින්ද පිළිගන්නවා කියලා. ඒසොට සිටුවරට බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒසොට පුත්‍රජනanse අදිෂ්ඨාන කරනවා මේ වසල දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වේවා කියලා. එතකොට මම ඒ හිඟන දරුවට තෙදක් ඇවිල්ලා පුතා කියලා කතා කරනවා මේ මුලදන් සිටුවරට. කියනවා අනේ පුතේ මට මරණ වෙලාවේදී මේ ධනෙ පුතේ පින්නන්න බැරිනවා. ඔන්න වැඩ කරන කොල්ලෙකුට එන්න ගියාපන් කියලා වාල්කට හතර යට බම්බයක් බම්බයක් යට 80 කෙලක් ධනෙ කියනවා. දැන් මේ දැන් නාටකෙමේ මේ ජවනිකාය වුණකොට දිනක ඔක්කොම වට වෙලා බලා ඉන්නවා මූලධන සිටුරත් තනි කකුලෙන් බලා ඉන්නවා මේ වෙන දේ. ආවට පස්සේ දැන් මෙතන මේ පැත්තෙන් වසල දරුවා ඉන්නවා. නැත්නම් මුරදන සිටුවර එනවා ආනන්දහමඳුන සෙනෙට ඉන්න ප්‍රසන්නය අහනවා මේ තමයි ඔබේ තාත්තා. ගියාත්මේ මේ හම්බ කරලා දානයක් දෙන්නේ නැතුව ඉඳලා මැරලා ගියා. හැබැයි උඹ තමයි තිබුණේ එකම දුබ්බූදලේ. උඹට තමයි දෑවැද්ද දෙන්න හිටියේ ඒකවත් දී ගන්න බැරි වුණා. ඒක නිසා මේ පිරිස තේරුම් අරගන්න ඕනේ. මේ වගේ වැඩ වෙනකොට පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති මේ ලෝකේ අන්ධ බාල ජනතාව අනේ මට ලොකුමතුර පුතෙක් කියනවා මට ධනෙ තියෙනවයි කියලා මේ සාමාන්‍ය සමාජික කටයුතු කරන්නේ නැහැ ධනක් පිනක් දන්නේ නැතු ඒකට හරියට මහන්සි වෙනවා හිත වෙහෙස ගන්නවා විහඤ්ඤති අත්තයි අත්තනෝ නැති මේ මෝල් වහන්සලාට තේරෙන්නේ තමන්න තමන්වත් නැතිකම ඒකල කියනවා කුතෝ පුත්තා කුතෝ ධනං උඹට මොන බුද්ධද උඹට මොන ධනියද උඹ මරණ වෙලාවේදී උඹට මොකක්වත් නැහැ දැන් බලපන් වෙලා තියෙන දේ ඒසර මූලධන සිටුවරයට ඉහමල රත් වෙනවා හත් වෙලා ගේල් කලක් වගේ ඇදගෙන ඇట్లా කියනවා ස්වාමීන් වහන්සේ ජීවිතයේ තියෙන කමම ඔබ වහන්සේ සරණ යනවා කියලා ඒත් ආනන්ද සිටුවරය මැරලා ඉපදිච්ච දෙවෙනි ආත්මෙත් පුදුන් දකපු වසල දරුවර තාමත් ඥාන ශක්තියක් නැහැ බුදුන් වඳින්නවත් ඥාන ශක්තියක් නැහැ පිච්ච සිද්ධිය අවබෝධ කරගන්නත් ඥාන ශක්තියක් නැහැ ඉතින් ඒක නිසා අපි මේ ක්‍රීඩාවට බැඳිලා, ධනෙට බැඳිලා, පුතුන්ට බැඳිලා කළ යුතු කාරණා ඉෂ්ට කරගන්න නැතුව අපි හිතන මේ ඔක්කොම තේරුම් බේරුම් කළා නීතිඥයෙක් කියලා හරියට මේ කොටස දීපන් කියලා කියලා මැරෙන්න හම්බ වෙයි කියලා. නමුත් එහෙම දවසක් සල්ලෝ කළා නෙවෙයි අමුඩ ගහන්නේ උදේ පාන්දර සඳාමුඩ ගහපුවා සිකුරාදා හැන්දා වෙනකන් කඹරනවා. කඹුරුලයි වෙලෙයින් ඡන්දයි සෙනසුරාදා ඉරදවන පන්සල් යනවා කෝවිල් යනවා ගිහිල්ලා ආයෙත් පහුවෙන්දා උදේ අමුඩ ගහනවා මැරෙන්න ලෑස්තියක් නැහැ ඉතින් ඒක නිසා මේ මාතර ජීවත් වෙනකන් කිසියම් කාය විවේකයක් නැහැ. චිත්ත විවේකයක් ගැන කොමන කතාවක්. බුදුරජාන් වහන්සේ කියනවා මම මේ ලෝකෙට එනකොට කාය විවේක චිත්ත විවේක කියන එක මිනිස්සු අවබෝධ කරලා තිබ්බා. නමුත් මේ මිනිස්සුන කාදාත් උපදි විවේකයක් ගැන හිතන්නවත් පුළුවන් කමක් තිබුණා. ඒක හිතුවා මනුස්සත්වයේ ඉක්කම දෙයක් කියලා. නමුත් සර්වචත්තන්හන්සේ ලෝකෙට ආවේ ඒ කාය විවේකයක් ලබාගෙන ඒ මත්තෙන් චිත්ත විවේකයකුත් ලබාගෙන බලාපොරොත්තු වෙන ජනතාවට ඒ දෙක මැත්තෙන් උපති විවේකී උගන්වන්නයි. නමුත් මේ මිනිස්සයෝ මේ ක්‍රීඩා රතියට තියෙන සහායයට තියෙන පුතාට තියෙන බැඳීම නිසා පුතුන්ට තියෙන බැඳීම නිසා කාය විවේකයක් නැතුව පුතුමාකාර පේවිපයෝගයක දුකට වැටෙනවා. ඉතින් බුදුහාර කියන විචිකුච්ඡමානෝ, jigucchමාන කියන්නේ අප්‍රසන්නයි කියන. විචිකුච්චමාන කරන අතිශයින් අප්‍රසන්නයි මේ මිනිස්සුયો. මේ ඇවිල්ලා මේ ඉන්න මේ අම්බලමේ ඉන්න හිඟන්න අම්බලමට බැඳෙන්නා වගේ තමන්ගේ හැල්ලුවට බැඳෙන්නා වගේ මේ ඉන්න ටිකේ ඒකට බැඳිලා අනේ මේ විසඤ්ඤ වෙන තාකාරය. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ට කතා කරලා කිව්වොත් උන් විපදිනේ තනියම කොච්චර දඩමවත් මැරෙන්නේ තනියම ඕක කිව්වයි කියලා කියන්නේ සමාජ විරෝධී ධර්මයක් නෙවෙයි. ඕක කිව්වයි කියලා කියන්නේ මේ සහායට විරුද්ධ ධර්මයක් නෙවෙයි. ඕක උඹේ ප්‍රകൃතිය. මේ ප්‍රകൃතිය තමයි තනියම උපදිච්ච එක. ඒකටත් ලේකුණු ගොඩක් මැද උපදින්නේ. මරණයට පස්සෙත් තොතින් තමයි කෙලවර වෙන්නේ. ඔය අතරමැද තමයි ඔය විභූෂණ පෑමක්, කාලවට්ටම් කිරිල්ලක්, රූපලාවන්‍යයි, සහායයි, ක්‍රීඩයි, දරුවයි තේරෙන්නේ. අනේ මේකට කඳුරන කැපිටිල්ල. ඉතින් ඒක නිසා මේ ගිහියෝ ඉස්සරහ මේවා කියන්නත් වටින්නේ නැහැ. මේවා අවමංගල කාරණා. මම විතරක් හිතලා කිව්වනම් බැඳපො නැති ඉඳ කියනවා කියලා කියනවා. නමුත් මම නෙවෙයි නෙමෙයි කියන්නේ බුදුහාමුදුරනේ කියන්නේ. මේ සූත්‍රයකනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි විදිහට මතක් කරගත්ත විදිහට මේ මේ සූත්‍රයට අටුවා සපේන අටුවාචාර්යන් වහන්සේ කියනවා මෙවුවා මේ පසේ බුදු මහරහත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ මේ ජාතක කතා නැත්නම් උන්වහන්සේලා උදාන ගාථා ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට මේක ගැළපෙන්නේ නැහැ සැර වැඩි කියලා වගේ නිකන් අටුවාචාර්ය මහතලා හිතලා තියෙනවා. ඒ මොකද අටුවාචාර්ය මහතලාගේ යුගයේ වෙනකොටත් කොහොම හරි බුද්ධ ආගම නරතුවට ඕනේ නිසා ක්‍රීඩා රති කියනක සාසනයට ඇතුල් වෙලා තියෙන්න ඇති. අලියත්තු පිටින් බෙර ගහගෙන සෙල්ල ගෙජ්ජි හොල්ලන්නේ අද කෝවයිද කියලා පොඩ්ඩක් බලන්න. මේ මේ කතා කරන බුදුහාමුදුරන්ගේ සාසනය. ක්‍රීඩා රති වැඩියෙන්ම දිනුවෙන්න හේතුව ලංකාවට බුද්ධ ආගම පැමිණීම කියලා අද අපේ විශේෂඥයෝ පත්‍ර වලට ලියනවා. ඒක ලියලා තෑගිත් දෙනවා. වැඩියෙන් උඩ පයින් එක් කරන්නටයි වැඩියෙන් ක්‍රීඩා කරන එකට තෑගිත් දෙනවා. ඒකල වැඩි සහයක් ලබාගෙන වැඩි පිංකම් කරන්නත් කතා කරන නිසා අටුවචාන් වහන්සේගෙත් පැහැණ පොඩ්ඩක් ඇද වෙන්න ඇති. නමුත් බලාගෙන යනකොට පේනවා මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් මේ උපති විවේකී ගැන කතා කරන්නයි. ඒක නිසා මේ කිද්දාරති හෝති සහාය මජ්ජේ බුත්තේ සුච විපුලං හෝති පේමා. මෙන්න මේ කාරණා දෙක උඹට දන්නවනම් උඹට ඒක ගැන ආධිනව කල්පනා කරන්න ඕන නිකමට හිතපම් පියවි උපයෝග දුක්ඛ. ඒකට උඹට තේරෙනවා මේ කාය විවේකේ ලබාගත යුත්තක්. ඇත්තටම කියනවනම් මිනිසෙකුට හම් වෙන ලොකුම සම්පත්තිය තමයි මේ ජීවිතයේ කාය විවේකේ. ඒ කාය විවේකේ නැත්නම් බරපතල වැඩ වැඩ ඇති හිරදඬුවක් කියලා හිතාගන්න මම කියන වචනය පාවිච්චි කරන එකට කැමති නැහැ පිළිස කඹරනවා කියන වචනේ. මුළු ජීවිතේම කඹරනවා. විශේෂම ජීවිතේ සුන්දරම වයසේ ඉස්සරහට කඹරන්න ඉගෙන ගැනීම සඳහා පුදුමාකාර කතා ආයෝජනයක් කරනවා මිනිස්සයා කියන සතා. වෙන කිසිම සතෙක් කෙවැඩි කරන්නේ මම ගොඩාක් ආයෝජන කරපු වරදගත්තු මිනිහෙක් කියලා. ගොඩක් ඉස්සරහට ගියාම. ඒ යන පාරේ මට තේරුණා කොච්චරක් ජීවිතේ තියෙන වටිනා දේවල් ගිලි වුණාද මේ පන්ති කාමරේ ඉගෙනීම නිසා. ඒ මොකටද උගන්වන්නේ? කැසපොට ගහගෙන ඉස්සරහට මේ දරුවා හම්බ කරන්නයි ක්‍රීඩා රති කරන්නයි. ඒක liverලා ජීවිතය අවුරුදු 55 වෙනකන් ඇදපන් වෛරෝ බරභාගය කියලා තියාගෙන අන්ධහැර පපා මේ කන්තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා. ඉතින් අබුතල් කන්ද අදිනවා. අර ගොම්මාලා තනිව අමාරු වෙච්චා උන නිස්සන්න වනේට එනවා. බැරිද ස්වාමීන් වහන්සේ කුටියක් හොයාගන්න මට ප්‍රෙෂර් ටිකක් නම් තියෙනවා. උඩහට පල්ලයට යන්න ටිකක් අමාරුයි. ජීවදියාවක් ටිකක් තියෙනවා බැරිද? එතකොට කොහොත් අපි හම්බ කරපු පුතාලා දුව අනේ කිට්ටු කරන්න බෑ මේ මිනිස්සු මේනකටත් කැමති නෑ. ඔච්චරකට ක්‍රීඩා නැති අනේ ඒක නිසා තමයි ඇට කැඩිලා තියෙන එක තමයි කොන්ද අමාරුලා තියෙන්නේ අනේ අනුකම්පා කරන්න කියලා. මෙහෙම දැනක් තියෙන එක හොඳයි. මල වාතේ නිසනවනේට. මොකුත් කියා ගන්න විදියක් නැති අපිත්තර නාකි වේගන යනින්දා කතා කරන්න විදියක් නැහැ. හිතන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම මධ්‍යස්ථානයක්වත් හදලා තිබ්බේ නැත්තම් මේ බර ඇදපු මීගොම් මාල්ලන්න මොන සරණක්ද කියලා. කොහේ ගැලවිල්ලක්ද කියලා. මේ කාමරේ එහා පැත්තේ ඉඳ ඇති බුදු ලොකු ස්වාමීන් වහන්සේ සුපස්ථාන කරනකොට දවසක කියනවා අටහමාරත් නැමෙත් ඇති වෙලාවකට. හොඳට විවේක වෙලා කවුරුත් නැහැ. උඩු අත බැල්ලේ බුදියාගෙන බඩ උඩ අත් දෙක තියාගෙන කියනවා මම මේ කල්පනා කරුවේ ශාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිසුන්ට යන කලදසා මොකක්ද කියලා. ක්‍රීඩා නැහැ, රතියක් නැහැ, දරුවෙක් නැහැ, ගයක් නැහැ. සාසනේ තියෙන නිසා අපි අඳුර බාගෙන සෙල්ලක් දාගෙන සෙල්ලම් කරනවා. සාසන නොතිබුණා නම් සාසනයක් කියන එකක් නොතිබුණා නම් අපි වගේ මිනිස්සු ඉන්න මොකක්ද යන කල්දාසිලා මගේ බඩ බබෝ දාගෙන ගියා මොකද මම මොන දේ කරන්න ගියත් අඬනවා. සාසනේ තිබෙච්ච නිසා හන්දන් ඇවිල්ලා ඉඟාගෙන කාලා ජීවත් වෙන්න තැනක් තියෙනවා. ඉතින් ඒ වුණාට අපේ කිට්ටුවන්තයෝ නෑදෑය කියන්නේ මේ හතර කේන්දරේ පාළු වෙච්චාම යන්නේ ඌකට. ඇයි මේ ගිහිලා දුක් විඳින්නේ? මේ හොඳට කීයක් හරි හම්බ කරන කන්න පුළුවන්කම තියනවා නේද කියලා. ඉතින් මේ වෙනසෙදී මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන ක්‍රමේ නැත්තම් මේ මතු කරන්න හදන ක්‍රමේ පසේ බුදුරජාන් වහන්සේලාට හේතු කරන්න හැදුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ආරාධනා කරන භාවනා කරන කෙනෙකුට බැරිද මේක අත්දකින්න? බැරිද මේක ආදර්ශයකට ගන්න? අපේ මේ ක්‍රීඩාකාරී ජීවිතයත් එක්ක සහාය කියන එක අනිවාර්යයි. තනියම කරන සෙල්ලම් බොහෝම අඩුයි ලෝකේ. දැන් තියෙන කොම්පියුටර් එක ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් ක්‍රීඩාවයි සහයත් එක්කයි පුත්තේසුච විපුලං හෝති ප්‍රේම. දරුවන්ට ප්‍රේම කරනවා කියන එක අපි ජාතික උරුමයක් මානවයිතිවාසිකමක් කරගෙන ඉන්නවා. මොකද කිසි කෙනෙක් වගේ කියන්නේ නැහැ පිය විප්‍රයෝගය ගැන. ඒක නිසා බුදුජාණන් වහන්සේ ඒක විකුච් විචිකුච්ඡේමානෝ මේ පිය විප්‍රයෝගය ඊළඟන කන දෙයක් බව තේරුම් අරගෙන දුක බව තේරුම් අරගෙන ඒ කෝචරයේ කග්ග විසානකම්. ඒක නිසා මේ අපි එකතු වෙලා ඉන්නේ කාය විවේකයේ ඒකාන්තයෙන්ම අගය කරන පිරිසක්. අපේ ජීවිතයේ ස්ථිර වශයෙන් හෝ తాවකාලිකව කාය විවේකී දැන් අපි ලබලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒ කාය විවේකී ලැබුවත් ඒ මතින් චිත්ත විවේකයක් ලබන්න හැටි. පල්හැමේ දවස සාකච්ඡා කරනවා චිත්ත හිත පිරියන හැටි සහ විපත්‍ය අවස්ථාව සහ සම්පත්‍තිකර අවස්ථාව. ඉතින් අපේ හිත මේ තැනට ආවත් කොච්චර දෝ මූල කර්මස්ථානයේ නොසිට ආනාපාන නොසිට ඊයට හෙටට අතන මෙතන අරයම ගැන කල්පනා කරනවා. ඒ කියන්නේ වැඩියෙන් උනන්දු වෙන එකට වැඩි දුකක් එනවා. අයියෝ මෙච්චර අමාරු විවේකයක් ලබාගෙන දරුවන්ගෙන් කියලා ක්‍රීඩා රතියකින් කියලා සෙනගෙන් කියලා මෙතෙන්ට ආවට මේ හිත විපත්තිකර අවස්ථාවට අදිනවා. ඒ මොකද අර තිබිච්ච ගැම්ම, තිබිච්ච රැල්ල දීලා පුරුදු කරලා තිබුණේම කාමී. ඉතින් ඒ නිසා අපි කාමච්ඡන්දයට විරුද්ධව වෙන සමතරමුණක් කරන, රූපාරමුණක් කරන, භවනා කරලා කරලා කරලා අපි යම් වෙලාවක ඒ අරමුණ දිගින් දිගට මූණ පාත් ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. උත්සාහ කළොත් මේ කළ හැකි කියන එකම ප්‍රීතියක්. ඒකම සුඛයක්. ඉතින් මේක අත්දැක්කොත් ඒ කෙනාට අර පිය විපයෝග දුක වෙනුවට මේ ධානය නැති වෙයි කියන දුක මේ සමාධිය නැති වෙයි කියන දුක මේ සතිය නැති වෙයි කියන දුක එන්න ඉඩ තියෙනවා. බුදුරජාණන් කියන මේකත් දරතයක් තමයි මේකත් දුකක් තමයි. නමුත් මේක නිර්ආමිෂයි. සුඛයත් නිර්ආමිෂයි දුකත් නිර්ආමිෂයි. ඒ නිසා මේකට කියන්නේ නෙක්ඛම්ම සිත දෝමනසය කියලා. කිවල් දොරලා තියෙන ගේ සිත දෝමනසය නෙවෙයි. ඉතින් යෝගාවචර ජීවිතය තුළ ඒක දිගටම තියෙනවා. නෙක්ඛම්ම සිත දෝමනසය තියෙන තමයි හිතූපැතු පරිදි ඒ අවශ්‍ය කරන සති සමාධි ධර්ම ඇති ඇති නොවීම ගැන. ඊට පස්සේ යාට ඒ తాවකාලිකව ඇති වෙන්නා වූ ඒ සමාධිය විශේෂම සති සමාධි දෙක ඇති උනත් එකයි නැති උනත් එකයි කියන තැනට නොසැලෙන හිතක් ඇති කර ගන්න ගන්න උත්සාහය කරන උපදි විවේක කියන. ඒක ඇත්තටම අපේ විවාරෙන් ගිහිල්ලා. අපේ විවාරේ ඇත්තේ නැහැ. මොකද අපේ විවාරේ තාම තියෙන ඉල්ලුම සැපෙවිනීටයිච්ච ක්‍රමයක්. මොනවා හරි පිටිපස්සේ අඹාගෙන යන කතාවක් තමයි අපි ආගමට අල්ලලා තියෙන්නේ. ඒ කතාව ඇත්ත දානෙදී සීලෙදී සමාධියේ. හවුත් විපස්සනාවේදී ඒකත් පෙන්නලා ඒකේ අනිත් පැත්ත වෙන උදේකලාවත් පෙන්නලා විවේකයක් පෙන්ලා හිස්තනක් පෙන්නලා මේ දෙකට නොසැලෙන මනසක් රඳාපවතිනද පාදස්ත්‍යක් පදනමක් නැති වුණාට මුකුත් වෙන්නේ නැහැ කියන එක මැරෙන්නේ ඉස්සලා අවබෝධ කරන එකට කියනවා උපදි විවේක කියලා. ඉතින් මේ උපදි විවේකය ලබන එක කෝක වෙතත් නිර්වචනය කරන්න පවාම උපදි විවේකේ විස්තර කරන්න අනිවාර්යයෙන්ම කාය විවේක චිත්ත විවේක දෙක උදේට කනවා දවල්ට කනවා ගන්නට හදාගන්න. නිතර ඒ කාය විවේක චිත්ත විවේක හදාගත්තොත් නැත්නම් සීල සම්පදා චිත්ත සම්පදා දෙක හදාගත්තොත් විතරක් ditthi සම්පදාවට යන්න පුළුවන්. අර දෙක හැදුවත් මිච්ඡා ditthi හිටින්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ මේ දෙක පෙන්නලා මේ මේ ගාථා වෙන එක සඳහන් වෙලා නැහැ. උපදි විවේකයක් සඳහා මේ දෙකට පෙළඹිච්ච එළඹිච්ච ඊටාම සුළුතරයට ආරාධනා කරනවා මේ ශාසනය පවත්වන්න ඕන නම් උඹලට මේ විපයෝග දුක නැති නොවන ආකාරයට නැති කරන්න ඕනේ නම් මෙන්න මේ දෙකේ නොසලෙන මනස ඇති කරන්න කියලා. ඉතින් ඒ නිසා බුදුජානක මේ ක්‍රීඩා රති වල දරුවන් ප්‍රතික්‍රියා ඇති ප්‍රේමයේ ආදීනව දක්වන ගතිය බොහෝ විට මිනිස්සු හිතා ගන්නවා අකරුණාවන්ත ක්‍රමයක්. ජාති විනාශ කිරීම කියන අපගබ්බ කියලා වචන බුදුහාම පාවිච්චි කරනවා ස්ත්‍රීන් ගැප් ගැනීම නතර කරන ආගමක් කියලා. අපගබ්බ අන්තටුවචාන් වහන්සේකට දෙන්නේ වෙන උත්තරයක්. වෙන අර්ථකතනය අපගබ්බයි. ඉතින් ඒක එදා බැලලා තියෙන බුදුහාමරම ඉන්න කාලෙම අදත් ඒ කතාව කියලා නිසා බුදුසසුන් සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ දියාවල රුණ මිදම් බික්කවේ අරියසනේ අදිදං ගීතං කවුරුහරි ගීත ගායනා කරනවා නම් මට ආර්ය විනේ ඒක පේන තියෙන ඇඬිල්ලක් විදියට කියලා. කමාර ලයට තියලා සින්දු සංගීත බාහන දාගෙන මේ ගීත ගායනා කිරීම රුන්න මිදම් බික්කවේ අරියස විනේ ගීතං. ඉතින් අද ස්වාමීන් වහන්සේලා ඒක පුද්ගල සංගීත සම්දර්ශන පවත්වන යුගයක්. මේ පිරිත් දාන කොටත් පිටිපස්සේ මියුසික් එක දුන්නොත් නරකද කියලා අහනවා. එහෙම හදපු CD තියෙනවා ඒවර රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. මේ අද පටන් ගන්න එක නෙවෙයිනේ. බුදුරජාණන්සේ ඉන්න කාලෙම ඇහුවා මේ සූත්‍ර පිටකේ සම්පූර්ණයෙන් දාලා දෙන්නද කියලා ඒ ලයට සංස්කෘත භාෂාව මොකද කියන්නේ අවශ්‍ය නැව තියෙන විදිහට තිබිච්චාවයි. ඉතින් ඒක ලාලිත්‍යෙට කියන්න පටන් ගන්නවා. ඒ වගේම බුදුරජාණන් සඳහන් කරන උම්මත්තක මේ ධම්මිකවේ අරියස විනේ නච්ඡං මේ නටනවයි කියලා කියන්නේ පිස්සුවක් කියලා. උම්මත්තක කියලා. ඉතින් මම ඒකට පොඩි කාලේ මම පැවිදෙන් ඉස්සලට වහාමුදුගෙන කීටියා. ඒ ආමසු හරියාසේ ගෑනු නටනවා බලන්න. හැබැයි 아무තු හරිම තරයි පිරිමි නටනවා. පිරිමි නටනවා බලනකොට මට පේනම ඔළුව පය දාච්ච බල්ලෙක් වගේ. පිස්සු ඇති ටිකක් වගේ. ගෑනු ඉන්නේ නටන්න මේ ගෑනු නැතිනම් එහෙම කිව්වට මං හිතන්නේ මට ගල් ගන්න එකක් නැහැ. ගෑනු ඉන්නේ ඒකට තමයි. නම පිරිමිත් නටනවා. නැත්තම් ස්ටේජ් එකේ පළුවනේ තියෙන දින සම්පූර්ණ වෙන්න එපා. ඒ නිසා පිරිමිත් උඩ දාන උගයක් ඇදවිලා තියෙනවා. බුදු දහම කියනවා මේක උම්මත්තක භාවයක් කියලා. මේ නටුම කියලා කියන්නේ නච්ච කියන වචේ පෙන්ලා තියලා කියන මේ උම්මත්තක භාවයක් කියන. ඉතින් අපේ බෞද්ධ සංස්කෘතිය කොහටද අපි ගෙනියන්න හදන්නේ? ඉතින් ඒක නිසා මේක හේතු කරන්නේ කොහොඳයි මේක පටිපුත්‍ර ජානනාථලා කතාවක් සාමාන්‍ය රහතන් වහන්සේලාට නෙවෙයි. අපේ පුත්‍ර ජානනාථට පෙර ගැහුවට කමන්නේ නැහැ. අපේ පුත්‍ර ජානනාථට දවුල් ගැහුවට කොඩි ඉස්සුවාට සින්දු කිව්වට ප්‍රශ්නයක් නැහැ. මේ පසේබුදු වෙන්නේ නැවනම් අම්මෝ ඌව එහෙම කරන්න යන්න බෑ කියලා ඒක පැත්තකට කරන්න හදනවා. මේ තමයි ඒ කාලානුරූප මෙවට දෙන හැටි කොමාරක පිටම්බිකේ අරියස විනේ යද්දන් අති වේලන් දත්ත විතන්දකං හසිතං දෙසන් දක්වා සිනාසීම කුමාර ගතියක් කියලා. කොහොල බලන්න දත් බේ පිළිබඳව තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල කට කණේ තියෙන ඉනාලා පවුල පිටින් ඉන්න හැටි. වාහනේ යනකොට ඇක්සිඩන්ට් වෙන සයිස් ඒ දත් ටික දිහා බලන්න ගියා. මෙන්න මගේ දත් ටික. ඉතින් ඒ වුවට කියලා තියෙනවා කොමාරක කියන්නේ කුමාර කුමාරිකාවන්ගේ වැඩ. හොඳට බලන්න එවැනි දත් විහිදා hina වීමක් සිදු වෙන්න සෙනඟක් ඉන්න ඕන. එහෙම නැතුව දත් විහිදා hina වුණොත් පිස්සු. ඒ ඔක්කොම අපි ඒ තත්ත්වයටපත් කරන්නේ පිසක් එක්ක ඉන්නකොට. ඊට පස්සේ යම් කිසි වෙලාවක මේ ටික නැතුණාට පස්සේ භයානක මානසික අසහනයකටපත් වෙනවා මේ තනි වෙලා කොටු වෙලා. ඒකට කියන්නේ තනිකන් දෝෂ කියලා જાතියක් තියෙන අපේ. කලු කුමාර දිට්ඨිය කලු කුමාරි දිට්ඨිය නෑ කුමාර දිට්ඨිය විතරයි තියෙන්නේ. ඒකට වෙනම තොවිල් නටනවා ඒ තනිකන් දෝෂ නැති කරන්නේ. ඒ මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් බයිලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් නැටි. ඉතින් මේකට බුදුහාමුදුරෝ කියන්නේ නැත්තම් අපිත් එක කියනවා ගිහි ජීවිතය. ඕකට තමයි ගිහි ජීවිතය කියන්නේ. ඒක නිසා අන්තිමට ගිහි ජීවිතයේ අවසාන ඵලය තමයි පිය විපයෝග දුක්ඛ ඉතින් ඒක jigucch මානෝ. ඒක බුදුචානන්සෙත් කැමති නෑ. ඒ ගිහි ජීවිත හැප විඳින ගිහියත් කැමති නෑ. නමුත් ගිහියට පේන්නේ නෑ කොහෙන්ද මේ දුක උපදින්නේ කියලා. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කරලා තිනවා උපදින්නේ තනියම. ආනාපාන සතිය මතුවෙන කොටත් හිස්තනකින් මතුවෙන්නේ, ගෙවෙන කොටත් ගෙවෙන්නේ හිස්තනකට. මේකයි ප්‍රകൃතිය. ඔය අතරමැද උඩ දාන එක විතරමට අහුවෙන්නේ. ඒකට කමක් නෑ. එතනින් අල්ලගෙන හිමීට මුලට ඵලයක් එමේට අකට ඵලයන් ඒ වගේ ජීවිතයේ මේ දෙල්ලක්කාර ජීවිතයේ මුලට ගිහිල්ලා බලපන් කොතනද ඉපදුනේ කියලා කොතනද මැරෙන්නේ කියලා ඉබේම මිනිස්සු ආධ්‍යාත්මික වෙනවා මනසට මේ ක්‍රීඩා ජීවිතය කියලා කියන්නේ මෙන්න මේක වසංගගෙන මරණය සහ උප්පත්තිය වසංගගෙන මේ භද්‍ර යවණයන්ගේ තාලවලට න්‍යායපත්‍රයට වැඩ කරන එක ආශියාකරේ ඇත්තටම ගරුත්වය දුන්නේ ඉහළකට පැච්ච මිනිස්සු බටහිර ලෝකේ සම්පූර්ණ ජනයා මෙහෙවන්නේ ව්‍යවස්ථා හදන්නේ තරුණ තරුණියන්. ඉතින් අපි ආශියා කරයක් දැන් බටහිර ලෝකේ තරුණ තරුණියන් හදන ක්‍රමවලට අපේ දක්ෂකම් හැකියාවල් පාවා දීදී අපි බොහොම ශීක්‍රයෙන් යන්න හදනවා යටතල පාසුකම් හදාගෙන සංනිවේදකම හදාගෙන ශීක්‍රයෙන් යන්න හදනවා. ඒතකොට වෙන්නේ මොකද්ද හැම කෙනාගේම තියෙන ඔය විවේකය, උදකලාව, විස්රාමය විහිං නැති කරගන්න. ඉතින් ඒක නිසා මේක සඳහා සාමූහික ප්‍රයත්නයක් අපි කරනවාද නැත්නම් පෞද්ගලික ප්‍රයත්නයක් කරනවාද කියන එක විරුද්ධ මාතෘකාවක්. සාමූහිකවත් කරන්න පුළුවන් කියලා බුදුජානන්සේ සඳහන් කරලා තිනවා සමංකාණන් තපෝසුකෝ කියලා භාවනා කරන අතර සමගිය තියෙනවා නම් ඒ ආයත පුළුවන් මේ අර පීරි ප්‍රයෝග දෙක මවා යට කරගෙන අපි වාගෙම තවත් සංසාරේ බය දැකලා සංසාරෙන් ගැලවීමට කටයුතු කරන පිරිස් ඉන්නවනේ අපි ඒ කෙනෙක් එක්ක ජීවත් වුණත් මදයි ඒ කෙනෙකුගේ தත්ත්වයට බාධා කරන්නේ නැතුව අපි ඒ ජීවිතය ගත කරන්න ඕනේ කියලා ඒ සාමූහිකවත් ප්‍රයත්න කරන්න ඕනේ. අපි ඒ සඳහා ස්ථාන හදාගෙන, විවස්ථා හදාගෙන, කාලසටහන හදාගෙන වැඩ කරනවා. නමුත් මේ කොච්චර જાති කෙරුවත් උපති විවේකයේ කෙනක තනි කර පෞද්ගලිකව තමයි රැක කරනවා. මේ උපති විවේකයේ පිළිබඳ කතාව ඉතාමත්ම අමාරුයි මේ භාවනා කරන ලෝකෙට පවා තේරුම් ගන්න දෙන්න. නමුත් ධර්මදාස් 5 6 7 වැඩමුළු යනකොට පස්වෙනිද 6 වෙනිදා වෙනකොට ඕන කණ්ඩායමට යන්තම් තේරෙන පටන් අර ගන්නවා මේ මොකද්ද මේ කොහොමද මේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවීම එනතම මේ උපදි විවේකයට පෙළ ගැහිම කොහොමද වෙන්නේ කියලා ඒ කෙනාට කායි විවේකේ ලැබලා චිත්ත විවේකනත චිත්ත සම්පදාවසයේ අරමුණට දාපු හිත නැත්නම් අරමුණේ සතිමත් වෙච්ච හිත අරමුණ ක්‍රමයෙන් ගෙවිලා සම්පූර්ණ අරමුණක් නැතුව පවතිද්දිත් සතිය අඛණ්ඩයි කියලා තේරුම් ගන්න පුළුවන්. දේහයට අත්දැකීම මෙහෙවන්න ඕන. ආශස් ප්‍රසවාසී පටන් ගන්න ආශස් සම්පූර්ණයෙන් ගෙවුණත් මට අවදි භාවයේ තියෙනවා අප්‍රමාද ශක්තිය තියෙනවා සතිය තියෙනවා කිය. ඉතින් ඊට පස්සේ ඒක නා ඒක නැවත නැවත කරනකොට එක්කෝ අර ඇසි වෙච්ච වීකට පස්සේ මොකද කරන්න කියලා සැකයක් එහෙනම් ඒකේ මොකද්ද ආසානයක් පහළ වෙනවා. ඒ නැත්නම් මේ විවේකයේ කැඩිච්ච ගමන් විවේක කඩපු දෙයට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ තාම මේ කලබලය සහ විවේකයේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් අරගන්නේ නැහැ. මෙයා එක්ක කලබලයේ අප්‍රිය කරනවා නැත්නම් විවේකයට ප්‍රිය කරනවා මේ නිසා ආසානයක් එන්න පටන් ඒක සාමාන්‍ය යෝගාවචරයට එන්නේ හොඳට භාවනා කරලා හිතූ පැතූ වර්ධි ඉඳගත්ත ගමන් හිත විවේක වෙන හිතූ පැතූ විලාවට අරමුණෙන් සමු අරගත්තත් සතිය පාත්තන්න පුළුවන් ය කියන தত্ত্বය ඇති වෙනකොට තමයි එයා උපදිවිකේ පිළිබඳව පරිවේශයෙන් සූදානම් වෙන්නේ. ඉතින් මේ දේ වෙන්න එකම තැන නිතිපතා දිකට භාවනා කිරීමේ කැපකිරීම කරන්න එහෙම නැතුව තැන් තැන් මාරු කර කර එමේ දුව පැන පැන කාලතරණ වෙනස් කර කරන ගියොත් ඒ හැම දෙයක්ම සිද්ධිය දිහා ස්වභාවික බැල්ම ස්වභාවික දර්ශනට බාධා කරනවා. ඒක නිසා කෙනෙක් නිචිපතා භාවනා කරනකොට තේරෙන පටන් අර ගන්නවා ආශ්වාස ප්‍රශ්වාසයේ උනත් කැළඹිලි සහිත තැනක ඉඳලා ගෙවෙන තැනට යනවා. එතකොට අපේ හිත කැළඹිලි තැනටද කැමැති, ගෙවිච්ච තැනටද කැමැති කියලා යෝගාවචරය යෝගාවචරයට වෙනස්. හිතන්න එපා ඔක්කොටම එකයි කියලා. හොඳට ප්‍රශ්නයක් ඇහුවොත් ඉඳගත්ත ගමන් හොඳට ආනාපාන පේනවා. ඕ. ඒක දිගේ බලන බලන යනකොට ඒක ඔන්න සියුම් වෙනවා, අතිසියුම් වෙනවා, ඒතර නිදිමත වෙනවා, මොනවා වුණාද දන්නේ නැහැ. හොඳයි දැන් මේ දෙකෙන් කොයි එකටද Tamange හිත වැඩිච්ච මනාපයක් දෙන්නේ? හොඳට පේන ආනාපානෙටද නැත්නම් සංසිද්ධිය කියලා කිව්වොත් සමහරු කියනවා හොඳට පේන ආනාපානෙ. සමහරු කියනවා නෑ මම ඊටාම ආයාසයෙන් ලබාගත්ත මේ විවේකය තමයි හොඳ තැන කියලා. මෙන්න මේ දෙක භාවනා ප්‍රශ්න නෙවෙයි දෘෂ්ටි ප්‍රශ්නයක්. යම් කිසි කෙනෙක්ගේ ගොරෝසු ආනාපානට කැමති නම් එයා තාම චිත්ත භාවනා කියන කඳුරන්නේ නැහැ. එයා චිත්ත විපත්‍යයකට කැමති වෙලා තියෙන්නේ. චිත්ත භාවනා කියලා කියන්නේ චිත්ත සම්පත්‍ය කියලා කියන්නේ හිතේ කලබල ගතිය අඩුයි. අරමුණ කොච්චර සියුම් වුණත් සිව් වෙන්න වෙන්න වෙන්න යා උත්සාහ කරනවා අරමුණක් නැති වුණාට සිව් වුණාට සතිය පවත් ගන්න පුළුවන්. ඒ සතිය තමයි සෙල්ලක්කාර සතිය. ඒ සතිය තමයි ඉස්සරහට කොඩිය ගෙනින සතිය කියලා. එයා තීරුම් අරගන්නවා චිත්ත භාවනා කියලා කියන්නේ මේ අරමුණ සංසිඳිති. අරමුණට নিমগ্ন වෙලා ප්‍රයත්න නොකර සතිය පවත් ගන්න පුළුවන්කම. නමුත් ඒ යෝගාවචරයට හරි අමාරුයි. මේ විදිහට සතියක් සමාධියක් ඇති කරගත්තාම ඇයි ඒක මට නොකිය කැඩෙන්නේ කියන එක. ඉඳපු ගමන් පුවක් කිත්ත ගලේ ගැහුවාගේ වීදුරු භාණ්ඩයක් පොළවේ වගේ මේක කඩලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්දහමඳුරෙන් අහනවා ආනන්දහමඳුරට උපාචකාරාමයට ගිහිල්ලා බණ කියලා ඇවිල්ලා ආනන්ද උඹ මේ භික්ෂුණීන් වහන්සේලාට විකුණුපස්සේ සූත්‍රයේදී අහනවා මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දුන්නාද කියලා. ආනන්දහමඳුර තේරෙන්නේ අන්දාමු කියන ආශ්‍රය ස්වාමීන් වහන්සේ භගවා භගවා මූලකානෝ බන්තේ ධම්මා භගවා නෙත්තිකා භගවා පටිසරණා ස්වාමීන් වහන්සේ මුල් කරන ශාස දාන්නේ ධර්මයේ තියෙන උපවාසයට නැවිලා තියෙන අපකට අනුකම්පා කරලා කියලා දෙන්නේ. ඊට උපටන්ස කියනවා මේ සතිපට්ඨානය කරනකොට හිත ස්වභාවයෙන් විසිරෙනවා. ස්වභාවයෙන් ඇවිස්සෙනවා. ඒකට අපනිදාය එල්ලයක් පේන්නේ නැහැ. කලකොල වෙනවා. මේ අපනිදාය භාවනා ආට පස්සේ හිත ආයසරයක් පනිදායකට දාන්න ඕනේ. අරමුණක් දීලා ආයෙත් මුලක ඉඳලා මේක සංසිඳවන්න ඕනේ. ඒක ඔය සත්‍ය මේ පොට්ටපාද සූත්‍රය එහෙම නැත්නම් ආනන්ද සප්පයි වගේ සූත්‍රවල තියෙනවා. එහෙම භාවනා කරගෙන එකපාරට ඇඟට ගිනි කොටක් දැම්ම ගිනි දිඹි කොටක් දැම්මා වගේ වැසක් අස වගේ එකපාරට ගැසිලා ඇවිසිලා යනවා. ඒක ඒක කාගවත් දෝෂයක්වත් යෝගාවචරගේ සිල්නන්දිකමක්ක සතිය කැඩීමක්වත් නෙවෙයි. අන්න එතෙන්ද ගියාට පස්සේ දැනගන්න දැම්මට බලන්න බෑ හැමදේම අවුල් වෙලා ගිහිල්ලා. වික්ෂිප්ත වෙලා හිත. හැබැයි වික්ෂිප්ත වෙච්ච බව ඊට ඉස්සර තිබුණු ඒකාග්‍ර භාවයට සාපේක්ෂව හොඳටම තේරෙනවා. මේ ලස්සනට මූණ බල බල හිටෝ කණ්ණාඩියට කවුරු හරි පාරක් ගහපුවාම දැන් ඒක පුපුරු ගියාම ඒකේ පේන පිළිබිඹ කඩ කඩ වෙනවනේ. ඊට එතකොට මතක් වෙනවා අඩේ මේටි ඉස්සර කණ්ණාඩිය කෙලින්ම තිබුණා ලස්සන පිළිඹුවක් තිබුණා දැන් කැඩිලා ගියයි කියලා. මෙන්න මේ දේ වෙනවනම් බුදුහාමුදුරෝ සාතිකයක් දෙනවා. ඔබ ඊට ඉස්සල්ලා විවේකිනෝ නානපණ පෙන්නේ නැහනේ. දැන් කැඩුණාට පස්සේ බලපන්. ආය ආනපණ පෙන්නේ. ඔය සද්ද වේදනාස්ය ආනපාන පේනවා. දැන් ඔබේ යුතුයකම වෙන්න ඕනේ පණිදාය භාවනා කියන්නේ ඒ ඉස්සල සමාධිපත් වෙන්න උදව් වුණා වූ ආනපානට යන්නේ කියන. ඒ සමහර අටුවාචාර්යන් වහන්සේලා කියන වගේ අවිසිච්ච වෙලාවක මෛත්‍රී භාවනා ටිකක් පුරුදු කරලා තියාගන්න ඕනේ. බුද්ධානුස්සති පුරුදු කරලා තියාගෙන ඉන්න ඕනේ. මට හිතුණා මේ මම දැන් මෙතන කියන එකත් පුරුදු කරලා තියා හිටියොත් ඔතෙන්දී උදව් වෙනවා. හිත සම්පූර්ණයෙන් විසිරෙනවා. විසිරිච්ච ගමන් පශ්චාත්තාප වෙලා තමල ගහලා නැගිටලා ගියොත් අර පිය විප්පයෝග දුක්ඛ වගේ දුකකට යෝගාචරපත් වෙනවා. වික්ෂේපයකට. වික්ෂිප්ත බව. වික්ෂිප්ත වෙන්නේ නැතුව ආයසරයක් ආධුනිකෙක් වගේ ආයසරය පටන් ගත්ත කෙනෙක් වගේ මේ දැන් ඉන්නේ පරියන්කේ දක්ෂ යෝගාචරන විනාඩි 35 පැටලා. 35ක දිගට වගේ ඇවිස්සිලක් කරවිසනවා. ඇවිස්සන පස්සේ ආයසරයක් මේ මම දැන් මෙතන දඬ ගන්න බැරිද? ලැස්තිලා ගියොත් පරිකමන්නේ. මම දැන් මෙතන ගත්තට පස්සේ මේ ශබ්දත් ඇහෙනවා වේදනත් ඇහෙනවා හිතිරිත් වෙනවා ආහනපාන දිහා බලන්න බැරිද අවශ්‍ය කරලා ගියොත් දැනගෙන ගියොත් ලෑස්තිල ගියොත් ගන්න පුළුවන් ආහනපාන ගන්න ගිය ගමන් ආයෙසරක් ආහනපාන සංසිඳන ඊට පස්සේ වෙනවා මේ ඇවිස්සිච්ච තරමට අර සංසිඳීමේ ආනිසංස හොඳට තේරෙනවා හැබැයි මේ සංසිඳීම ආයෙ අවශ්‍ය ආය සංසිඳන ආය අවසන කවදාරි හිතන්න ඇවිසුණත් එකයි සංසිඳුණත් එකයි කියලා තේරුම් ගන්න දවසේ ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීමේ පළවෙනි පාඩම ඒක තමයි කියන්නේ උපදී විවේක කියලා. ඔබ රඳාපවතින පදනම නැති වුණත් ඔබට මොකුත් වෙන්නේ නැහැ. උපදී කියලා පෙන්වන්නේ ඒ මූලික පදනම. දරණ පාද අපි මෙතෙක් කල් කරුවේ රක්ෂණ සංස්ථාවේ සල්ලි දානවා. බැංකුවේ සල්ලි දානවා, දරුවෝ ඇති කරනවා. මේ උගාවක් අත්දැකීම් එකතු කරගන්න මේ ටික අපිට මරණයේදී උදව් වෙයි කියලා. ඔය ටිකමයි ගහලිය වෙන්නේ. ඔය ටිකමයි මරණයේදී විනාශ කරන්නේ තමයි. ඔය මොකක්වත් නැතුව ඉන්න පුළුවන් හැම වෙලාවෙම නෙවෙයි අපි ගන්න පරිවේෂණ මට්ටමේ අන්නේ උපදි විවේකයට යන්න අපි මේ ක්‍රීඩා රාති වලින් කොච්චර ඈත් වෙලා පුරුදු වෙනවද කොච්චරක් මේ සෙනගෙන් ඈත් වෙලා පුරුදු වෙනවද අපි කොච්චරක් ඔය ප්‍රිය කරන දුවදරුවන්ගෙන් වෙන් වෙලා පුරුදු වෙන්න ඕනේද ඒගොල්ලෝ හිතන්නේ අපි ඒගොල්ලන්ට යුද ප්‍රකාශ කරලයි කියලා නෑ මේක අවිරුද්ධ ප්‍රතිපදාවක් මේක රණ ප්‍රතිපත්තිය නෙමෙයි අරණ ප්‍රතිපත්තියක් මෙයන්නේ මේ සාමීච ප්‍රතිපන්න ගතියක් තියෙන්නේ ඒකටයි බුදුරජාණන් සෞදු 2600 ඉස්සලා සාසනය පිහිටවලා තිබේ ඒක අපිට කරන්න බෑ. අපිට තියෙන්නේ පිහිටවපු සාසනය පිරන්නේ නැහැ නෑ කාර්ත්‍ය තරහකට නෙවෙයි කරන්නේ මාත් කරන්නේ අමාරු වැඩක්. බින්න අපේ පරපුර කරපු වැඩ. ඒ පරපුරේ හැටියටයි මම මේ දනු ගන්න මාත් අමාරු කියන්නේ. මට මේ ප්‍රියන් කෙරේ තරහක්වත් ක්‍රීඩා රතේ පිළිවන් තරහක්වත් නැහැ. මම බලන්නේ ඕක නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් කියනවා මනුස්සකම කියලා කියන්නේ ඕව නැතුව ජීවත් වෙන්න පුළුවන් වාසනා ශක්තියක්. මිනිස්සයා විහිං පාවා දීලා තමයි දැන් මේව නැති වර්ධියක් බාටපත් කරන තියෙන ඒ බව දැනගත්ත ගමන් ඒව අපිට නාශන දාගත්ත මීහරකෙක් වගේ අපි ලව වැඩ ගන්නවා. ඒකට දෝෂේ ඒත්තන්ගේ නෙවෙයි. ඇයි නාශලන තියලා නාශලන දුන්නේ කාට හරි? ඒක තමන් කරපු දේ. හොඳට කල්පනා කරමන කාටවත් බෑ නාශලන දාන්න. ඉදිකට්ටකට කාටවත් නූල දාන්න බෑ. ඉදිකට්ටේ යනවා හැසිරුනේ නැත්තම්. ඉදිකට කොච්චර විද්දත් ඉදිකට නූලෙන් විදින්න වඩ ලක්ෂ වාරයක් ඉදිකට කර ඉදිකට ඒකටම නැමිලා යෙදුන් නැත්තම් ගන්න බෑ. ඒ වගේ අපි හැම වෙලාවෙම දීලා තියෙනවා. ඒ දීපු නිසා තමයි ඉදිකට ඇමිලා තියෙන්නේ. පුතන්ස් කියනවා දින තැන් ටික තමයි වෙන්නන්නේ කිඩ්ඩාරති සහාය මජ්ජේ පුත්තේසු ධාරේසු විපුලං ස්පේමා. ඒ හැම වෙලාවෙම ඉදිකට නිකන් හරියට නූල දාගන්න දඟලනවා වගේ පෙළපෙසි එළඹ පෙළඹ වාසය කරනවා. ඒක මේ ලිංගික ක්‍රියාවලියේදී බොහොම දක්ෂව පෙන්නනවා. සේවනය ජීවනයේ ඉඩ දෙන එක. ඉතින් අන්න ඒක බුදුරජාණන් කියන උඹමයි කරලා තියෙන්නේ. ඒක උඹ කොච්චර කෙරුවක් පාඩු නැහැ දැන්වත් තේරුම් ගන්න తాවකාලික මට්ටමකින් පරිේශන මට්ටමකින් වෙන් කරලා බලන්න ලොකු ආඩ්‍යකමක් එනවා ඒක. තමන් පිළිබඳව වර්තමාන මොහොත පිළිබඳව මේ දැන් ඉන්න තන පිළිබඳව ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තිය නැති එකා තමයි අලුතෙන් සැලසුම් හදන්නේ. ක්ෂණ සම්පත්තිය දන්නේ කන කොයි තැනට ගියත්. යා සැලසුම් හදන්නේ නැති එක කරනවා නෙවෙයි සැලසුම් හදනවා. ඒ සැලසුම් හරි කියත් එකයි නැතත් එකයි. මොකද කොහොමද ක්ෂණ සම්පත්තිය දන්න තියෙනවා. ඉන්න තැන කොහමඩක්වත් දැන් ඉබ්බට ගෙවල් හදන්න ඕනේ නැහනේ. ඌ යන්නේ නැතන ගියනවනේ. ඉතින් ඉබ්බට ගෙවල් හැදිලක් ඕනේ. ඉබ්බ නොවන හැම එකකටම ගෙවල් හදන්න. ඉබ්බට හරි කරදරයක් ඔය ගේ උසන් රැවිදින එක. හැබැයි ඌට ගියා අණු දෙක අතට ගත්ත ගමන් ඌඩාරම ගහගත්ත දොයි. ඒ වගේ තමයි ක්ෂණ සම්පත්තිය තියෙන මිනිහා කරන් තියෙන්නේ අණු ටික අතට ගන්න එක විතරයි. උඩ හිටිච්ච ගමන් ජොලියට ඉබ්බා පායන වෙලාවට එමේ ටිකක් ඇවිදිනවා ඒක වෙනම කතාවක්. නමුත් ඕන වෙනකොට අණු අතට ගන්න එක විතරයි කරන්න ඕන. එයා හදපු ගේක ජීවත් වෙන්න. ඒ වගේ ක්ෂණ සම්පත්තිය දන්න කෙනාට ලොකු බලාපොරොත්තුත් නැහැ ලොකු බලාපොරොත්තු කඩවීමකුත් නැහැ. නමුත් ඒක සාමාන්‍ය ලෝකයේ දකින්නේ උනන්දුවක් නැතිකම. ප්‍රගතිශීලියක් නැති චීරිතයක් නැතිකම කියන්නේ. නමුත් බුදුන් ජහනවා කිං කෛරා උදපානේන ආපාතේ සබ්බතාසියු. මොකටද මිනිස්සු ලිං හොයාගෙන යන්නේ වතුර තිබහ නැති මිනිහෙක්? වතුර තිබා තියෙනවනේ බයටත් එක්ක ලිං තියෙන තැන් හොයන්නේ වතුර තියෙන තැන් හොයන්නේ වතුර තිබා නැති මිනිහෙකුට හැමදාම වතුරින් එකාට මොන ලිං හෙයිලද්ද කියලා. ඒ නිසා අපේ මේ තියෙන දාහේ අපේ මේ තියෙන පිපාසාව තණ්හාව නිසා පරිේෂණ කරන්නේ. ඒ පරිේෂණ නිසා අන්තිමට ගිහිල්ලා කලා විවාද එහෙම නැත්නම් මේ පිවිපයෝග දුක එනවා. ඉතින් ඒකට උත්තර හොයන්න තමයි අපි බුද්ධ ධර්මවද පාවිච්චි කරන්නේ. ඒකට කියනවා මේ සුවසේවාව සඳහා බුද්ධ ධර්ම පාවිච්චි කිරීම. නමුත් බුද්ධ ධර්මසේ කිව්වා ඊට වැඩිය හොඳයි මේ හෙදකම වේදකමත් ඕනේ. වේදකමට වැඩිය හෙදකම තමයි මේ කොතනද මේ වැරද්ද යටිපහුව වෙන්නේ කියලා දැනගෙන. අන්නේ යටිපහුව වෙන වැරද්ද වෙලාවෙදීම මතු දැකීමේ අද මතු දක්නා ගතියකින් බුදුහාමුදුරු පෙන්ලා දීපු න්‍යාය ක්‍රියාත්මක වෙලා මේ වගේ ටික ටික පාලනය කරගෙන ආවොත් ඒක නට අතිශය සිලිලාර උනන්දුත් හිතේ නැති වෙයි බලාපොරොත්තු විශාල කඩාවීමුත් නැති වෙයි අන්නේ මනුස්සයා මරණයට සූදානම් මිනිහා අන්නේ මනුස්සයා අෂ්ටෝක ධර්මයේ කම්පා නොවන මනුස්සයා අන්නේ මනුස්සයා දන්නවා බුදුචාන් වහන්සේට මේ ඔක්කොම තියදී අතහැරලා තමයි මේකක් හොයාගෙන මානව වෙනුවෙන් ඉදිරිපත් කළේ. ඒකේ අමාරුම දේ ඒක හොයාගන්න එක නෙවෙයි. මෙච්චර මේ ක්‍රීඩා රතිය තියෙන සහාය මැද ඉන්න කමටි පුත්තේසු ධාරේසු ප්‍රේමය ඇති කරන මනුෂ්‍ය නෙමෙයි කියලා දෙන එක. ඉතින් අහලා තියෙනවා මේ දුහාම්සු බොහොම ගැඹුරු ධර්ම දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ කියලා මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. මේ විශාල වශයෙන් මිනිස්සු අදහන මේ දිව්‍යඥාන්සේ මොකදයි එවපු නියෝජිතයා මෙච්චර ගැඹුරු ධර්ම දේශනා කරේ නැති. එසට ඒක දක්ෂම ගෝලියෝ කිව්වලු දේශනා කරා ඒ කාලේ හිටපු කට්ටියට තේරුනේ නැති ඉඳලා. අපේ කියන්නේ රහතන් වහන්සේලා ටට්ටක් ගාලේ ලියාගත්ත මතක තියාගත්තානේ. ඒ නිසා කවලෝ අපේ යේසුස් වහන්සේලා නැත්තම් ඒ කට්ටියත් ගැඹුරු ධර්ම දේශනා කරා ඒක ඇහුවේ මාළු කාර්යයේ වඩොයි. ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ කියන්නේ. ඉතින් ඊට පස්සේ પરම්පරාව යන්නේ නැහැ. නැත්තම් කියූප එක නම් කිව්වා මේක ලියාගන්න කෙනෙක් හිටියේ නෑ කියලා ඒගොල්ලෝ ගෝතරයි. ඒක තමයි අදත් වෙන්නේ. අද ජාතක කතාවක් අරගෙන හරි සිද්ධාර්ථ කුමාරයා ගැන හරි බණ බණ කිව්වනම් දාස් ගානේ සෙනගෙන්නේ. ඔය බුදු වුණාට පස්සේ බණක් කියනකොට කියනවා හඩි ගැඹුරුයි අප්පා ඌව දැම්ම බෑ. ඔය පස්සේ කරතයි බැරිද අපිට ජාතක කතාවකින් බණ ටිකක් කියන්න. අපිට බැරිද සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නේ ඉස්සරලා කුමර කුමරි කාලේ පෙන් කළපුවා ගැන බණ කියන්න. ඒකට කැමතියි. ඒ නිසා තේරුම් අරගන්න මේක න්‍යාය ධර්මයක් මේක තියෙන්නේ. මේ ක්‍රීඩා රතියට සහායයට පුතාලට දුරට කැමති වෙන ආගම කොහොමඩක්වත් දෙනවා. ඉතින් අපි නොදැනුවත්වම ඒකටද ඡන්ද දෙන්නේ. එහෙම නැත්නම් අපි ඒකට අවිරුද්ධව ඉන්න ගමන් ඒක ලෝක න්‍යායනේ. අපිට ඒක වෙනස් කරන්න බෑ. නමුත් අපිට බැරිද? නැත්නම් මට බැරිද? මේ සර්වඥාන්සේ පෙන්න පිළිදෙට වැටි වැටි හරි කමන්නේ. සින්දු කී කිය හරි කමන්නේ. hina වෙවි හරි කමන්නේ. නටනට හරි කමන්නේ. සින්දු නොකියන තැනකට යන්නේ. නටන්නේ නැති දැනකට යන්න. hina නොවන දැනකට යන්න. ක්‍රීඩා රති නැති දැනකට යන්න. සහාය නැති දැනකට යන්න. දුවාදරුවන් පිළිබඳ අපේක්ෂා නොකරන දැනට යන්න පටන් අරගත්තොත් ඒ දැනෙන දැනීමට කියන ආධ්‍යාත්මික කියලා. ඒ දැනෙන හැඟීමට කියන ආගමිකත්වය කියලා. අද ආගම වෙලා තියෙන ගෙජ්ජි හොල්ලන එක. පෙළපාලියන එක. කොඩි දාන එක, බිර ගහන එක. නමුත් මෙතන තියෙන ආධ්‍යාත්මික හැඟීම ආගමික හැඟීම විවේකයේ පිණිසයි. උදේකලා පිංස කටයුතු කරන එක. ඒක නිසා මේක පසේ බුදුරජාන් වහන්සේලාගේ කතාවක් වශයෙන් හරි කමන්නේ. මේක රැකිලා තියෙන එක ලොකු දෙයක්. ඒකේ අටුවාවල් දිහා බලනකොට පේන්නේ ඒ රජ කෙනෙක් Taman හිටපු එකම පුතා. විශාල වශයෙන් ප්‍රේම කරලා තිනවා රාජ්‍ය දෙන්න. ඉතින් ඒ දරුවත් අඬ ගහන උයනට ගිහිල්ලා යණ යන තැන ගෙනියනවලු ගිහිල්ලා රජුර හොඳටම බීලා නටනට අයින් දැද්දි ඒ දරුවට ලෙඩක් කරලා ඒ උයනටින් මැරිලා. ඉතින් ඇමතිවරු දැනගෙන තියෙනවා මේක රජුරවන්ට කිව්වොත් රජුරවන්ට heart attack වෙනවා, ලය පැටලලා මැරෙයි කියලා කියලා නැහැ. රජුර දවස් දෙක තුනකට පස්සේ නාලා වෙරි ඉඳුනට පස්සේ පුතා ගෙනලා දෙන්න කිව්වට පස්සේ කිවලු බොහොම දවස් ගාණක් ගිහිල්ලා මෙන්න මේක වුණේ කියලා. එතෙන්දී රජුරවන්ට ඇතිවෙච්ච පියෝපයෝගේ දුක මත ඉඳගෙන උයනේදීම භාවනා කරලා පස්සේ පුත්‍ර ජානනාංශ නමක් වුණා. ඒකයි අටුවාව දීලා තියෙන කතාව. ඉතින් ඒ කතාවෙන් හරි කියන්න ඕන කාරණාට කියවෙනවා. ඉතින් ඒ නිසා මෙතන පසේ පුදුර ඥානන්තලාගේ පාරමිතා පුරණ හිතේ ප්‍රශ්න නැහැ. මේ ජීවිතේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරලා කරගන්න හිතේ ප්‍රශ්නකුත් නැහැ. බුදු වෙලා සම්මා සම්බුදු වෙන්න ප්‍රාර්ථනා කරුවට හිතේ ප්‍රශ්නකුත් නැහැ. ක්‍රීඩා රති පිළිබඳ ආශා කරන හිතේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පරිණාමය කියන්නේ මේ කතාව. ටික ටික ටික ටික යන්නේ. ඒක නිසා අපි හැම කෙනෙකුටම අනුකම්පා කරලා දන්නා ප්‍රමාණයෙන් බෙදා හදාගත්තාම සමහරු පුළුවන් ප්‍රමාණයෙන් Tamanට වැටෙන ප්‍රමාණය ගණීවි. ඉතින් මම හැමදාම කියන දේ තමයි මේ ગાථා ටික තමයි මට ඉස්සල්ලාම සතිය උගන්වනකොටම කටපාඩම් කරලා ධම්මික හඳුර දුන්නේ. සූත්‍ර පිටක මොකක්වත් කියවන්න එපා. කග්ගවිසාන සූත්‍රය කියවපන්. එහෙම නැත්නම් උඹ ඉන්නේ මම ඊට 26 අවුරුද්දේ වයසේ. 36 දක්වම දිගට මේ කටපාඩම් කර කර තියාගෙන හිටපු නිසා අඟ තනි අඟ තාම. අර කීප දෙනෙක් බය අභියෝග කරා ඔක දෙක වෙනවා අං දෙක වෙනවා කියලා මට අතගගා උඩුවෙත් බැලුවා මගේ අං දෙක තියෙනවාද කියලා මම උත්සාහයක් ගත්තා අංග තනි අංගම තියාගෙන හැබැයි මට දැන් හම්බෙලා ඉන්නේ උංග දෙනෙක් අං දෙක තියන අය කමක් නැහැ මේ බුදුරජාණන්සේ කියපු දෙහාල පුළුවන් තරම් උත්සාහ කරන්ඩ අපි මේ අරගෙන තියෙන ව්‍යාපාරේ අපි 150 දැන්නම දිනලා තියෙනවා ඒක පිළිබඳව බොහෝමත්ව ප්‍රශංසනීය කායවිකේ පිළිබඳව තම තමන් ව්‍යාපාර කරලා තියෙනවා. ඒකල කායවිකේ අරගෙනත් මේ කැලේට ඇවිල්ලා අපි විනෝද වෙනව නෙවෙයිනේ. ශක්ති ප්‍රමාණය චිත්ත බහනාට යෙදෙනවනේ. ඉතින් ඒක සාර්ථක වුණාට පස්සේ මතක තියාගන්න එතනින් ඉවර වෙන්නේ මේ උපදී විවේකයේ සඳහා මේ ජය පරාජය දෙක සමාධිය ඇතිවීම නැතිවීම සතිය ඇතිවීම නැතිවීම අරමුණ පෙනීම නොපෙනීම සියල්ල විශේෂයි නොසලෙන මනසක් ඇති කිරීමේ උපදී කතාවෙන් තමයි අපිට මේ ගැඹුර තේරෙන්නේ වැනි වටහා ගැනීමක් සඳහා ධෛර්යය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැයි විවෙන්ද කරන විදිහට සම්ප්‍රදාය හැටියට සභාවේ අනුමැතිය පරිදි කැමති නම් අපිට මේ ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තම තමන්ගේ බණ භාවනා ජීවිත අනුව ධර්ම සාකච්ඡාට යුත් ධර්ම සාකච්ඡාට වෙලාව හදා ගන්න පුළුවන්. එහෙම තියෙනවා නම් කරුණා කරලා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා කන්නාවේ ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපිට විශේෂ ප්‍රකාශන නැති නිසා අපි ගාථා සජ්ජායනා කිරීමේ මුදිතාවෙන් අනුමೋದනා ශීර්ෂයෙන් සියලු ලෝක සත්‍යයන් વિશે පින් පැමිණීමට බලාපොරොත්තු වෙමු. ittavata cagammihi sampataṃ puñña sampataṃ sabbe deva anumodantu sabba sampatti siddhya ittavata cagammihi sampataṃ puñña sampataṃ sabbe bhuta anumodantu sabba sampatti siddhya ittavata cagammihi sampataṃ puñña sampataṃ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං සත්තා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිකානපත්තිය සාදු සාදු සාදු